විඤ්ඤායති නීයති ච පුනම් පුනම් සීවති කන්නරන්ති මක්ඛං ච ලක්ඛාන පුනම් භවාය න පුනම් පුනං ජායති භූරි පඤ්ඤෝති සද්ධා සම්පන්න පින්වත්නි මේ සෑම දිනම වාගේ දන්නවා අද දින ධම්ම දේශනාව පවත්වනු ලබන්නේ දැන් මාස 3කට පමණ ප්‍රථමයෙන් අපාතරින් වෙන්නු චන්ද්‍රා ජයවර්ධන මේ පියසිරි මහත්මියට පින් දෙක් පැමිණීම සඳහා බව. ඒ මහත්මිය සෙල් ආරක්ෂා කරමින් දන් දෙමින් භාවනා කරමින් කටයුතු කරතිනේ. ඒ දාන සීල භාවනා කියන ඒවාට කියන්නේ පුණ්‍ය ක්‍රියාවත් කියලා. ඒ නිමානි වික්කවේ පුණ්‍ය ක්‍රියාවත් තුනේ කතමානි තේනි දානමය පුණ්‍යකේ වස්තු සීලමය පුණ්‍යකේ වස්තු භාවනාමය පුණ්‍යකේ වස්තු දාන සීල භාවනා කියන කොටස් තුනට පුණ්‍යකේ වස්තු වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් ඒවා හඳුන්වා දී තිබෙනවා මේ කවර ආකාර දාන සීල භාවනා ආදී ධර්මයන් කළත් මරණයට පස්ව නැවත උපදින තැන තීරණය වන්නේ ජීවිත කාලය පුරාම කරන ලද එවැනි කුසල කර්මම පමණක් නෙවෙයි. එනම් බුදුරජාණන් වහන්සේ ළඟට වුණේ එක්තරා තැනැත්තෙක් විමසවා බුදුරජාණන් වහන්සේ මුළු ජීවිත කාලයම කුසල් කරන කෙනෙක් සුභතියක උපදිනවායි කියලා ඔබ වහන්සේ ප්‍රකාශ කරනවාද? නැහැ නැහැ මම එහෙම කියන්නේ නැහැ. මුළු ජීවිත කාලයම අකුසල් කරපු දැනැත්තෙන් දුකතියක උපදිනවායි කියලා එහෙමනම් ඔබ වහන්සේ ප්‍රකාශ කරනවාද? නැහැ මම එහෙම කියන්නේ නැහැ. ඒක හේතුව මරණ මොහොතේ අවසාන වශයෙන් පහළ වෙන සුතිසිතට අනුකූලව පරිදි තමයි ඒ වෙලාවේ පහළ වූ කර්ම විඥාණයට අනුව එතනක යම් කිසි සත්‍යයෙන් නැවත ගිහිල්ලා උපදින්නේ. අප ඒ ධර්මයේ ඒ කරුණ මතු කරමින් ධර්මය දේශනා කිරීමටයි අර කලින් කියන ලද මාතෘකාවට තබන ලද ධාතාව ප්‍රකාශ කළේ. ඒ සරල අදහස මෙන්න මේකයි. පුනක් පුනං ජාති නැවත නැවත උපදිනවා. පුනක් පුනං මීයති නැවත නැවත මැරෙනවා. පුනක් පුනං සීවතිකං හරන්ති නැවත නැවත මලමිනී ඔසවගෙන ඔසවගෙන යනවා. මග්ගංච රත්තා ආපුනබ්භවාය මේ නැවත නැවත උපදින නූපදින මාර්ගය වඩන ලද නපුනප්පුනං ජායති ගෝරි පඤ්ඤෝ නැනවත් නැත්තා ප්‍රඥාවක් ඉගෙනද නැත්තා නැවත නැවත උපදින්නේ නැහැ සසර දුක කෙලවර කරනවා මේක මතක ලබා ගන්න මේ ඇඩිතාන් පහසුවේ නැවත නැවත උපදිනවා මැරෙනවා මලමිනී කියනවා ප්‍රඥාවත් නුවණක් තියෙන තැනැත්තා නැවත නැවත උපදින ක්‍රමේ නැති කරලා සංසාර දුක කෙලවර කරනවා. මේ අපි මේ මරණය ගැන අපි පුනක් පුනක් මීයතේ කියන නැවත නැවත මරණයටපත් වෙනවා කියන කාරණාව පළමුවෙන් කතා කරමු. මේ අය දන්නවා උපන් සෑම සත්‍යයකම මරණයටපත් වෙන ආකාරය පස්වන බව මේ පස් මරණයට පස්සන ආකාරය මිනිස් එක්කම කල්පනා කරනවා නම් කොටස් හතරකට බෙදලා අපිට දක්වන්නට පුළුවන්. ආයුක්තය කම්මක්ඛය උපයක්ඛය අපාය කියලා. අවශ්‍ය ගෙවීමෙන් කෙනෙකුගේ මරණය සිදුවන්නට පුළුවන්. නැත්නම් තමා ඉපදුණු කර්ම ශක්තිය ගෙවීම තුළින් තවත් කෙනෙකුගේ මරණය සිදුවන්නටත් පුළුවන්. උපයක්ඛය කියන්නේ මේ දෙකම ආශය කර්මය කියන දෙකම ගෙවීමනොත් කෙනෙකුගේ මරණය සිදුවනවා. ඒ වගේම අකාලයේ මරණය සිදුවන්නට පුළුවන්. ඒවා විස්තර කරන්නට අවශ්‍ය නැහැ. අපේ භාවනාවට යොමු වන ආකාරයෙන් ධර්ම දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. එම නිසා මේන් එහාට කියන කාරණා පොත්පත්වල දැක්වෙන කාරණාවලට වඩා ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට පුළුවන් ප්‍රායෝගික වශයෙන් අත්දැකිය යුතු ධර්ම කාරණා. ඒකට අපි මරණය ගැන කතා කරනවා නම් මේ දැන් කල්පනා කරන්න ඕන මම කවද කොයික කොපමණ වයසක මම සිටියත් කොයි වයස් තරාතිරීමකේ මම සිටියත් කවදා හෝ කොයි ආකාරයකින් හෝ කොතනකදී හෝ මගේ මරණය ඒකාන්ත වශයෙන්ම සිදු වෙනවා සිදු වෙනවාමයි ඒක වළක්වන්නට පුළුවන් කිසිම කෙනෙක් නැහැ මේ මරණයට පත්වන විට මේ සිතන්නට එපා ඉතාසුවසේ හැම දිනාටම මරණයට පත්වන්නට පුළුවන් වෙන්නේ කියලා සමහර විට අවුරුදු ගණන් ඔත්පල වෙලා මල මෝත්‍රායේ නිදාගෙන ඉන්නේ ඇදීම පහ කරමින් බොහෝ දුක් විඳලා විඳලා විඳලා මැරෙන්නට සිදුවන්නටත් පුළුවන්. සමහර විට උස්මීර වෙලා මැරෙන්නටත් පුළුවන්. සමහර විට ගින්නෙන් පිච්චිලා මැරෙන්නට පුළුවන්. නැත්නම් අනුන්ගේ තාඩන පීඩන වලට ලක් වෙලා කුටි බෙද කාලා මරණයට පත්වන්නට සිදුවන් එහෙම මරණයට ඇති මරණයට පත්වන්නට පුළුවන් නැත්නම් වසවිෂ කැවීම තුළින් හෝ වෙනත් භෝගාබාධ වලින් හෝ වෙනත් විවිධාකාරයකින් මරණයට පත්වීම සිදුවන්නට පුළුවන් ඒ දැන් කල්පනා කරන්නට ඕනේ මගේ මරණය මේ මේ විදිහට සිදුවෙන්නට පුළුවන් කියලා. එහෙම මරණයට පත්වන විට සැපක් නෙවෙයි තියෙන්නේ දුකක්. ඔය අනේතික සිටුමා මරණයට පත්වන විට තමා විඳින දුක ගැන චරිවත් මහ රහතන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමින් වහන්සේ මගේ ශිෂ්‍ය යම්කිසි භක්තිමත් පුද්ගලයෝ දෙදෙනෙක් යපට ධම්මලකින් වෙලන්නාසේ කිටි කිටියේ වෙලන්නාසේ අතිශයින් දරුණෝ දුකක් මට දැන් දැනෙනවාය මහා රත් වෙච්ච ගිනි කබල් වටේට තියා තිබෙන්නාසේ මගේ ඇඟ තුලින් පුදුම පරිදාහයක් දැවිල්ලක් දැන් සිදෙලා තිබෙනවා ඒ. මගේ පපුව පීයකින් කපන්නාසේ, පීයකින් නෙවෙයි අඩුවකින් කපන්නාසේ, කෑලි කෑලි කපන්නාසේ දරුණු වේදනා මම දැන් අත්දකින අය. දරුවත් ආමඳුරන්ගෙන් විමසනවා ස්වාමීන් වහන්සේ මට ධර්මයක් දේශනා කරන්නට ඒක කියන්නට නෙවෙයි මම මේ කතා කළේ මරණයේ තියෙන දුක ගැන කල්පනා කරන්නට. කොයිතරම් කුසල් කරකලා කෙනෙක් හිටපු කෙනෙක්වත් මරණයේදී විශාල දුකක් සමහර විට අත්දකින්නට ඔබට සිදුවන්නට පුළුවන්. නිසා මේ කරුණ අහනකොට මේ අයගේ සිතට වැටහෙන්නට ඕන අවබෝධ වන්නට ඕන මරණම් තේ දුක්ඛම් මරණය දුකක් කියන එක අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මතකලා දෙන්නටයි යන්නේ ඒක නිසා වෙනදා අහපු කනසේ මේ කණින් අහලා අනිත් කණින් පිට කරන්නේ නැතුව හදවත තුළින් මේ ධර්මයේ දැක දැක අහන්නට බලන්න ඒක අවබෝධ කරගන්නට බලන්න එතකොට මේ ජීවිතයේදී අපි ඒකාන්ත වශයෙන්ම මෙහෙම මරණයකට මූණ පාන්නට අපට සිදු වෙනවා. මීට පෙර ආත්මවලත් කොපමණ නම් වාර ගානක් මේ ආකාරයෙන් විවිධාකාරයෙන් මරණයටපත් වෙලා අපි දුක් විඳින්නට ඇත්ත දුක් ඉඳලා තියනවාද කියන කාරණාව ගැන දැන් සිහිපත් කළ යුතු වෙනවා. මිනිස්ය වශයෙන්ම වෙලා නෙවෙයි අපි ඉපදුනේ. විවිධ සත්‍යයන් වෙලා විවිධ සත්ත්ව කොටස් වල ඉපදලා තියෙනවා. අපි ඉපදලා නැත්තේ සුද්ධාවාසව භක්ම ලෝකවල පමණයි. ලෝකේ සෑම ස්ථානයක උපදලා තියෙනවා. ත්‍රිසංසතගත සත්‍ය වෙලා ඉපදුනාට පස්සේ ත්‍රිසංසතගත සත්‍යෝ මරණයට පත්වන ආකාරය ගැන ගැසලා සිහිපත් කරන්න. තමනුත් ඒ වගේ දුකකටපත් වූ ආකාරය අවබෝධ විය යුතුයි. සමහර විටේ ත්‍රිසංසතගතයෝ ඊට වඩා ප්‍රබල සත්‍යයන් එළව එළව එද්දී මරණ බයෙන් දුවනවා. නමුත් ගැලවෙන්නට ක්‍රමයක් නැහැ. සමහරට පණ පිටින් අල්ලාගෙන කෑලි කෑලි කඩ කඩා කන්නේ. කෑලි කෑලි ඉර ඉරා කන්නේ. පණ පිටින් ගිලින්නේ මහා දුකක් හේතුවේ සංසද්දෝ කොච්චර කෑ ගැහවත් පිළිට ගන්නට කෙනෙක් නැතුව අත්දකින්නට සිදු. හේතුවේ සංසද්දෝ අත්දකිනවා. සමහරට මහා ප්‍රබල ත්‍රිසං සත්‍යෝ පවා ඔය අලියම් කොටියම් වැනි මහා ප්‍රබල ශක්තිමත් සත්‍යෝ පවා වාසයට ගොස් නැත්නම් රෝග පීඩා හැදිලා එතනම වැටුණාට පස්සේ කවුරුත්වත් පිළිහිට වෙන්නට නැහැ. මහා දුක් විඳලා විඳලා මරණයටපත් වන්නට සිදු වෙනවා. ඒ තේසන් සතුන්ට මේ ආකාරයෙන් අපි අතීත සංසාරයේ විඳින ලද දුක මරණ දුක මෙතකයි කියන්නට බෑ සීමා කරන්නට බෑ මෙවැනි මරණ දුක විඳ විඳා විඳ විඳා විඳ විඳා මේ සංසාර ගමන පුරා අපි මේ එහෙම දුක් විඳ විඳා මේ සංසාරේ පුරා අපි මේ ආවේ යක්කත් පිරිසෙන් සෝවාන් මත්ලා නොහිටියානම් සෝවාන් වෙලාවත් නැත්නම් අනාගතයේ ඔය වගේම මහා මරණ දුකක් නිදින්නට සිදු වෙනවා මේ කියන කාරණාව වැටහෙන එක නෙවෙයි අවශ්‍ය වන්නේ තමන්ගේ හිතට අවබෝධ වෙන්නට ඕන, පෙනෙන්නට ඕන, හදවතින් දකින්නට ඕන. මෙවැනි මහා දුකක් අපේ අතීතයේ වින්දා මේ ජීවිතයේදී විඳින්නට සිදු වෙනවා අනාගත භවවලදී යටත් ප්‍රේෂයෙන් සෝවාන්වත් වෙන්නට නැති වුණොත් මහා විශාල දුක් ප්‍රමාණයක් අනාගත භවවලදී කෙලවරක් නැති සීමාවක් නැති ආත්මවල ඉපදෙපදී ඒ දුක අපට විඳින්නට සිදු වෙනවා කියන කරුණ. මේ ආකාරයෙන් මරණ දුක ගැන සිහිපත් කරන විට මේ ආයත තරමද්දුරට හෝ සිත තුළ ජනිත වන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳ සුළු හැඟීමක්. මරුණට පස්සේ මොකද්ද වෙන්නේ? උනක් උනන් සීවතිකන් හරන්තේ නැවත නැවත මලමිනිය ඔසවගෙන යනවා. මේක ඉතාම අවධානයෙන් යුතුව අහන්නට ඕන. විරාගයේ ඇතිවීම සඳහා නොයල්ම ඇතිවීම සඳහා මේ සංස්කාර ධර්මයන් කෙරෙහි පවත්නා වූ කැමැත්ත රාගයේ ඇලීම බැඳීම තණ්හා වැනි ඒ සංසාරයේ නැවත නැවත උපදින සංස්කාර ධර්ම අකුසල සංස්කාර ධර්ම ධර්මද්වලට හෝ යටපත් කර ගැනීම සඳහා වැඩ කර ගැනීම සඳහා එතකොට මේ කල්පනා කරන්න දැන් මරුණට පස්සේ Taman කොච්චර ආශා කරලා මේ ජීවිතේ පවත්වාගෙන ගියත් මුළු ජීවිතේ පුරා කවලා කොවලා නහවලා සනසලා සතක් වෙලා ඇඳුම් ඇඳවලා මේක පිනව පිනවා මේ ශරීරය පවත්වාගෙන ගියත් මරුණට පස්සේ මේ ශරීරයේ මලකුණක් බවට පත් වෙලා ඔසවාගෙන ගොස් පොළව යටට දාලා පස් දාලා බලලානේ නැත්නම් ගින්දරට දාලා පුච්චලා අලු කරලා දානවා. මේ Taman කොච්චර ඇලුම් කරන ආදරය කරන නෑදෑයෝ හිත මිත්‍රෝ සාපෘෂෝ භාර්යාවරු දරුවෝ කවුරු හිටියත් පස්සෙන් එන්නට කෙනෙක් නැහැ. මේ සියල්ලම අතහැරලා දාලා යන්නට වෙන සිතුවන දිනයක් ඒකාන්තයෙන්ම එනවා. එදාට මේ සියල්ලම අතහරින්නට සිදුවෙන එක සිදුවෙනවමයි. ඒ ආත්මයේ සිටපු සෑම කෙනෙක්ම සෑම දෙයක්ම අපි අතහැරලා වගේ මේ ජීවිතයේ තියෙන සෑම දෙයක්ම මේ ජීවිතයේ අපි අසුර කරන සෑම කෙනෙක්ම අතහැර දාලා යන්නට වෙනවා වෙනවාමයි. ඒකට වෙන විකල්පයක් නැහැ. මේක තේරුම් ගන්න මේක අවබෝධ කරගන්න මේක අවබෝධ වුණොත් තමන් මේ කරන වචනයක් මට සිහිපත් වෙනවා නාටකම කියලා. මේ නාටකම මොකක්ද කියලා තේරෙයි. පාලා කියවෙනි බහුරු කොලම් කියලා ලෝ වැඩි සංග්‍රහයේ තියෙනවා. කඩියක අන්තිම පදේ. බහුරු කොලම් ටිකක් නටලා නටලා ගියා වගේ තමයි. ඒක නිසා මේ ශරීරයේ කෙරේ මේ තරම් ඇරිලා පැඳිලා ආසාවෙන් මම කියලා මගේ කියලා හිතාගෙන කටයුතු කළාට මරණයට පස්සේ සිදුවන දේ මොකක්ද කියලා බලන්න. මේවට ආශා කරනවා නම් සමාසතු ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ආදී විවිධ වස්තුන් තියෙනවා. මේවට ආශා කරලා මැරෙන වෙලාවට ආශා සිතක් පහළ වුණා නම් ඒකාන්තයෙන්ම പ്രേත ලෝකවල උපදින්න සිදු වෙනවා. සමහර විශාල ගෙවල් වලට ආශා කරපු මිනිස්සු ඒ ගෙවල් වලම പ്രേත වල ඉපදලා තියෙනවා. නැත්තම් ඒ වස්තු පිළිවෙලට ආශා කරපු මිනිස්සු ඒ ඒ තැන්වල මෙපිටලා ප්‍රේතයන් වශයෙන් අනන්තවත් දුක් විඳිනවා. ඒක නිසා සමාගයේ සිත තුළ මේවා කරේ ආශාව තිබුණත් අතහරින්නට වෙනවා ආශාව නොතිබුණත් අතහරින්නට වෙනවා. එම නිසා මේවා කරේ තියෙන අනවශ්‍ය ආකාර බැඳීම මේ යථා තත්ත්වය අවබෝධ වීම තුළින් ධර්මද්වරට හෝ ලීල් කරගන්නට බලන්නට ඕන තමන්ගේ සංසාර විමුක්තිය සබා ගැනීම සඳහා ඒක අත්‍යවශ්‍ය කරුණක්. මෙම නිසා කල්පනා කරන්න මේ විදිහට මරණයට පත් වෙනකොට මේ මගේ ශරීරය සමග සියල්ලම අතහරින්නට වෙනවා. එම නිසා මේ හැම දවසෙම දවසකට විනාඩි 4ක් 5ක්වත් මරණය ගැන සීකරලා සියල්ලම සිතින් අතහරින්නට පුරුදවන්න. එහෙම පුරුදු වුණාට පසුව හැමදාම කරලා කරලා ඒක ආචීර්ණ කර්මයක් වශයෙන් පුරුදු පුහුණු වුණාට පසුව ඇත්තෙන්ම මරණයට පත්වන අවස්ථාවේදී මේ සියල්ලම සිතින් අතහරින්නට පුළුවන් ශක්තිය උට ලැබෙනවා. එසේ වුවොත් උට සුගතිගාමී වන්නට පුළුවන්. නැත්නම් දුකතියක යන්නේක බොහෝ විට සිදුවන කරුණක්. මේ මරණයට පස් වුණාට පස්සේ මේ මලමිණිය මේ ආකාරයෙන් පොළොව අස්සට දැන් ගිහිල්ලා වැළලුවා නැත්නම් ඉන්ද්‍රිය දාලා පිච්චුවා කියලා කල්පනා කරලා බලන්න. මේ ඉදී මොකද්ද සිදුවන්නේ කියලා. ඒවා ටිකක් භාවනා කරන ධර්ම. අය මෙතන ඉන්නවා. ඒ අය කළොත් එහෙම මේකේ යම් කිසි අත්දැකීමක් ලබන්නට පුළුවන්. පොළොවේ දැම්ම වැළලුවා. ඉදිමෙන්න පටන් ගන්නවා, නිල් වෙනවා, කුණු වෙනවා, ඕජස් ගලනවා. පණුව ගහනවා. සිලි සිලි ගාලා පණුව ගහනවා. මේ මස්තියේ දියේ දියේ යන පැත්තේ පලාතේ කෙනෙකුට ඉන්න බැරි තරම් දුඟලයි. මේ මස් පොළොවටම දියේ දියේ ගිහිල්ලා ඇට සැකිල්ලක් බවට පත් වෙන අනිත් ඒ ඔක්කොම දියවිලා වේලිලා පස් වෙලා. මේ ඇට සැකිල්ලත් එන්නේ එන්නේ දිරන්නට පටන් ගන්නවා. දිරලා දිරලා දිරලා ගිහිල්ලා පොළොවටම පස්සේ යනවා. මේකයි යථා තත්ත්වයේ ඇත්ත මේකයි. Taman මේ ඇලුම් කරන ශරීරයේ ස්වභාවය, ඇලුම් කරන ශරීරයේ සිදුවන දේ. මේවා නොදක්කම නිසා තමයි මේවා කෙරෙහි පුදුමාකාරයෙන් ඇලීමකින් බැඳීමකින් මේ මෝඩ සත්‍යය කටයුතු කරනු ලබන්නේ. නැත්නම් ගින්දරෙන් දාලා පුච්චනවා. සම්පූර්ණයෙන්ම අලු ගඩක් බවට පත් වෙනවා. මේ අවස්ථාවේදී තරමක් අධර්ම කාරණා දන්නා ඇසිදෙනවා නම් භාවනා කරන ඇසිදෙනවා නම් තමන්ගේ ශරීරයේ මේ විදිහට හැරිලා බැලුවාට පසු උච්චා අලු කරන විට තමාගේ ශරීරයේ තියෙන ධාතු කොටස් පඨවි ධාතුව, ආපෝ ධාතු, තේජෝ ධාතුව, ආයෝ ධාතු වෙන කොටස් බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කොටස් වලටම ආපව පරිවර්තනය වෙනව විලා යන ආකාරය දකින්නට පුළුවන් වෙන කෙනෙකුට එහෙම දැක්කොත් එහෙම හරියට මෙහෙම දැක්කොත් තමාගේ ශරීරය තමාගේ ඇස් දෙක පියාගෙන සිටින විට සිතට නොඇතෙන ධර්මයක් බවට පත් වෙලා පිට සිස් භාවයකට පත් කරන්නට පුළුවන්. සමාධිය තියෙන කෙනෙකුට ඒක ඒකාන්තයෙන්ම අත්දකින්න පුළුවන් කරුණක්. මේ විදිහට මරණයටපත් වුණා මරණිම මරමිනිය උසවාගෙන ගියා. දැන් මරණට පස්සේ මොකද්ද සිදුවන්නේ? රහත් වූ සෑම කෙනෙකුටම සිදුවන ධර්මතාවයක් තියෙනවා පුනක් පුනංජායති නැවත නැවත ඉපදිනවා. මේ අය හිතන්නට එපා අදහස් කරන්නට එපා දැන් අපි මිනිස්යන් වශයෙන් ඉපදෙලා ඉන්නවා මරුණට පස්සේ ගිහිල්ලා ආපහු මිනිස් ලෝකෙටම එන්නට පුළුවන් කියලා. නැත්තම් දිව්‍ය ලෝකයකට යන්නට පුළුවන් කියලා හිතන්නට එපා. නියම தත්යේ නියම පරිදි විස්තර කරන බුදුරජාණන් වහන්සේ බොරුවක් නොකියන බුදුරජාණන් වහන්සේ අතිශෝක්තියකින් යමක් ප්‍රකාශ නොකරන බුදුරජාණන් වහන්සේ ඇත්ත ඇති සැටියෙන් අපිට අප කෙරේ කරුණාවෙන් කරුණු පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ මෙලෙසින් ප්‍රකාශ කරලා තියෙනවා මහණෙනි මනුස්ස ලෝකයෙන් මිනිහෙක් මරුණට පසුව නැවත මනුස්ස ලෝකේ ඉපදෙන්නේ නියපොත් උඩට පස් ටිකක් අරගෙන පෙන්නලා කියනවා මෙන්න මේ නියපොත් උඩටගත් වූ පස් ටික පමණ ඉතා අසළු දෙනින් පමණයි මේ මහා පොළවේ පස්යන්තා වැඩිද ඒතා දුරට මේ මනුස්ස ලෝකයෙන් මරුණාට පසුව දුගතිගාමි වන අය විශාලයි කියලා. ඒක අතිශයෝක්තියෙන් කියපු කාරණාවක් නෙවෙයි සත්‍ය සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරපු කාරණාවක්. සතර අපායට වැටුණාට පසුව ඒ සත්‍යයන්ට නැවත ගොඩ එන්නට පුළුවන් කමක් නැහැ. දැන් මේ කලින් මරණ දුක ගැන අවබෝධයක් ලැබුවා ටිකක් හරි ගැන මෙනෙහි කිරීම තුළින් තමාගේ සිතටම තමන්ට මේ තරම් මරණ දුකක් විඳින්නට සිදු වුණා අතීතයේ මෙහෙම මරණ දුක් වින්දා අනාගතයේදී මෙහෙම මරණ දුකක් සංසාරයේ පුරා විඳින්නට සිදු වෙනවා කියලා මරණම් පිදුක්ඛම් කියන කතාව ගැන තරමක හෝ අවබෝධයක් ඇති වුණා නම් දැන් මේ කියන්නේ ජාති දුක්ඛ කියන කාරණාව කියන්නයි මේ යන්නේ දැන් මේ කියන්නේ ජාතික දුක්ඛා කියන කරුණයි. මරුණට පස්සේ උපදින්නේ මිනිස්සෙක් මරුණට පස්සේ මනුස්ස ලෝකෙම නෙවෙයි. එතන මේ මෙල්ලා ඉන්න ගෙවල් දොරවල් වලට ආශ්‍රය කරලා නැත්නම් දෝ දරුවන්ට ආශ්‍රය කරලා ගිහිල්ලා പ്രേත ලෝකේ ඉපදුනා නම් එහෙම. කොයිතරම්නම් දුකක් මිදින්නට වේවිද කියලා. කන්නට කෑමක් නැහැ, හඳින්නට හැඳුමක් නැහැ, ඉන්නට තැනක් නැහැ, බොන්නට වතුර පිපා බිඳක් නැහැ. එවැනි සාපිත ආසා මම දුක් විඳ විඳ ප්‍රේතෝ අවුරුදු දහස් ගණන් දසදහස් ගණන් දුක් විඳිනවා. සමහරට කැම ටිකක් සොයලා සෙන්සටු සොයා සොයා බල බල ඇවිදිනවා. සමහර ටැංගවල් ගිනිගෙන දැවෙනවා මේ ප්‍රේතයන්ගේ. කවුරුවත් ඒ ඇයට පිළිදවන්නට එන කෙනෙක් නැහැ. සමහර විට පිළිදවන්නට හැකියකමකුත් නැහැ. එවැනි මහා භයානක තත්ත්වයකට තමන් පත්වන්නට පුළුවන් දැන් કોઈ තත්ත්වයේ કોઈ සමාජ තරාතිරමක හිටියත් මරණයට පස්සේ ඔය අසුරනිකාය වෙනි කාල කන්‍ය අසුරනිකාය වෙනි අපේ සත්ත්ව කොටාශයන් සිටින මහා විශාල එකක් පිටිකඩ තුඩක් විතර ඉතාසුළු මුක් කටක් තිබෙන්නේ අණ්ඩ නැතුව බොණ්ඩ නැතුව කා අවුරුදු දහස් ගණන් දස දහස් ගණන් අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා මේ අයටත් යටත් වේසෙන් සෝවාන් වත්ලා නොහිටියානම් ඔය දුකට වැටෙන්නට පුළුවන් මරණ මරණට පස්සේ නැත්තම් හිතන්න ත්‍රිසන් ලෝකයේ ගිහිල්ලා ඉපදුනායි කියලා ඌර වෙලා කුකුල වෙලා පල්ල වෙලා හරක් වෙලා විවිධාකාර සත්‍යයන් වෙලා උපදින්නට පුළුවන් අර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ තෝදෙය කියන බාප්පිනිය 40 කෝටියක් ධනෙ තිබුණු තැනත්තා ඒ ගෙදරම පල්ලෙක් වෙලා ඉපදිච්ච ආකාරයේ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවෝ යනකොට මේ බල්ලා පුරනවා. බුදුහාමුදුරුවෝ කතා කරනවා තෝදෙයිය උඹ ඉස්සලක් මට දන්නේ දෙන්නේ නැතුව බඳින්නේ පුදන්නේ ඒවා මොනවත් කරන්නේ නැතුව දෝෂාරෝපණය කරලා දැන් උඹ මට පුරලා අපාගාමී වංශද යන්නේ කියන කතාව. ඒ ධර්ම කතාව අපි කියන්නේ යනවා නෙවෙයි ඒ කොයිතරම් කෝටි 40ක ධනෙ තිබුණත් ඒකතරම බල්ලෙක් කියලා ඉපදුනා නම් ඒ ධනෙන් ඇති ඵලය මොකද්ද? ප්‍රයෝජනෙ මොකද්ද? මේ අය හිතන්න එපා අපිට නම් ওই දේ සිදුවෙන එකක් නැහැ කියලා. કોઈ තිරසන් ලෝකේ કોઈ සතා වෙලා උපදීද කියන්නට දන්නේ නැහැ. එක් අවස්ථාවකදී අර වේරුකාණී ඡන්ද වෙනා හඳුන්වන දීපු පොතක තියෙන අටුවා මතයක් දක්වලා ගෑනිද ආශා කරපු මිනිස්සේ තමන් තමන්ගේ භාර්යාවට ඒ ගෙදරම මැරිලා ගැරන්ඩියෙක් කියලා ඉපදිලා වහලේ උඩේ ඉඳලා ඇඟටම වැටෙනවා. ඊට පස්සේ ගෑණිද මිනිස්සු කතා කරන්න පටන් ගත්තා මේ ගැරන්ඩියා උගේම හස්බන්ඩ් උතුම් පුෂ්‍යා තමයි කියලා. ගැරන්ඩියා මැරුවා ගෑණිස්. ඊට පස්සේ ඒ ගෙදරම නැවත බල්ලෙක් වෙලා ඉපදිලා ඒ ගෑණිගේ ඇඟේ දැවටි දැවටි ඔහෙ යනවා. මිනිස්සු කියවලු උඹේ ස්වාම පුරුෂයාම තමයි මේ විදිහට මේ මේ තරම් ඇලුම් බැලුම් කරන්නේ කියලා. කල්පනා කරන්න ටිකක්. ඒවා බතන්නේ නැතුව ආදරය කරලා ආශා කරලා මේවා අතහරින්නට නැහැ කියලා. ගැරන්ඩිව වෙලා ඉපදුනා නම් බල්ල වෙලා ඉපදුනා නම් මොකක්ද මේ ජීවිතයේ ඇති හරේ සාරයගේ ඒක සත්වයට පස් වුණාට පස්සේ තිරසන් ලෝකවල විඳින දුක කල්පනා කරලා බලන්න. බොහෝ විට කන්නට නෑ සමහරව පිඹුරන් වැනි සත්ත්වයෝ ඉන්න මේ කියන්නේ දවස් ගණන් මාස ගණන් කන්න නැති පිඹුරන් අපි දැකලා තියෙනවා කැලෑවල සිටිනකොට ආරණ්‍යවල සිටිනකොට සමහර සත්ත්වයෝ ඉන්න මාස ගණන් එක තැනක වගේ කුටිය ළඟ හිටියක සත්ත්වෙක් නාග පොළගේ මාසයකට ආසන්න කාලයක් කන්න නැතුව කටාගෙනවා මුළු කටම අරිනවා මට හරි දුක හිතෙනවා නමුත් එහෙම මෙයා හිතයි එහෙම මැරුණා මේ විදිහට දුක් විතරක් නෙවෙයි ත්‍රිසන් ලෝකේ ඉපදුනාට පස්සේ තියෙන දුක් මේ ඇයිද කල්පනා කරන්න පුළුවන් මේ தත්ත්වයට අපි පත් කරන්නට පුළුවන් ඉස්සරත් සංසාරේ පුරා මෙහෙම ජාතියෙන් ජාතියට යමින් අනන්ත ප්‍රමාණ ජාති දුක් විඳා අනාගතයේ මේ විදිහට ජාති දුක් විඳින්නට පුළුවන් සිදු වෙනවා අපි හිතමු මනුස්ස ලෝකයක ගිහිල්ලා ඉපදෙනවා කියලා හොඳ දිනක් සිහිපත් වෙලා කලාතුරකින් ඔය කියන්නේ ඒක නොසිදු වෙන්නට පුළුවන් කාරණාවක්. කලාතුරකින් මිනිසෙක් වෙලා ඉපදිනවා කියලා හිතමු. සැපක්ද මෞපසේ පිළිසිඳ ගන්නේ මහා සුඛෝපභෝගී තැනක නෙවෙයි. ආලෝකමත් තැනක නෙවෙයි. සුවඳ විහිදුවන තැන තැනක නෙවෙයි. විද පහසුකම් තියෙන තැනක නෙවෙයි. සම්භාද සහිතවම ඝන අතුරකම අතිශයින් සුගත ගමන ස්ථානයකම අත්පය වකුට කරගෙන මාස 9ක් 10ක් තිස්සේ දුක් විඳින්නට සිදු වෙනවා. මෞකසෙන් එළියට එන්නේ මේ උසුකෝපකෝකේ කාර්යකිතින් බිමට බහිනා වාගේ හිම නෙවි. අතිශයින්ම බාධා සහිතව අතිශයින්ම දුක් විඳ විඳා විඳ විඳා එළියට එන්නට සිදුවන්නේ. ආවට පස්සේ හිනහා වෙන සත්‍යෝ නැහැ කෑ ගහන මිනිස්සු සිටින්නේ. ඊට පස්සේ දා ඉඳලා අද දක්වා කුයිතරන්නම් මනුස්ස ලෝකේ දුක් හැට අපි බින්දට අනාගතයේ කොයිතරම් දුක් විඳින්නට සිදු වෙනවද කියන කාරණාව බලන්න. කල්පනා කරලා බලන්න. මේක ආකාර රෝග පීඩා ඇති වෙන්න පුළුවන් ව්‍යාධි දුක් ඇති වෙන්නට පුළුවන්. අප්‍රිය දේවල් සමග නැත්නම් අප්‍රිය අය සමග එක්වීම නිසා අතිශයින්ම ඉවසිය නොහැකි මානසික වේදනා දුක් පීඩා කරදර ඇතිවන්නට පුළුවන්. Taman ළඟම ඉන්න අය වෙන්නට පුළුවන් එවැනි පීඩා ගෙන දෙන්නේ. නැත්තම් ප්‍රිය අයගෙන් වෙන්වීම නිසා ප්‍රිය වස්තුන්ගෙන් ප්‍රිය වස්තුන් නැතිවීම නිසා විශාල මානසික දුක් ලැබෙන්නට පුළුවන්. ඒම ඊට අමතරව එන්ටෙන්ටම ව්‍යාධි දුක වැඩි වෙනවා එන්ටෙන්ටම ජරා දුක වැඩි වෙනවා මේ අය කල්පනා කරන්න එපා අපි එන්නේ එන්නේ එන්නේ තරුණ භාවයේදී මේ අවුරුදු 41 කෙනා 25000ට වෙයි කියලා. එන්නේ එන්නේ වයස දවසින් දවස වැඩි වෙනවා විනා මාසින් මාස වසරින් වසර වැඩි වෙනවා විනා ඔය වයස ආපස්සට යාමක් කවදා අවශ්‍ය වෙන කාරණාවක් සිදුවන්නේ එතකොට ওই මා ජරා දුක එන්නේ එන්නම වැඩි වෙමින් අපිට අත්දකින්නට සිදු වෙනවා. මේ තරම් විශාල ජාති දුක්, ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක්, ප්‍රිය විප්‍රයෝග දුක්, අප්‍රිය සංප්‍රයෝග දුක්, කැමැති දෑ නොලැබීමේ දුක් මේ ආදී අනන්ත දුක් මිදින්නට සිදු වෙනවා කුමක් නිසාද? උනප් පුනං ජායති නැවත නැවත ඉපදෙන නිසා. මේ ඇයිට මේ කියන කාරණාව දැන් ඉතාම සරල කරුණක් වශයෙන් වැටහෙන්නට තේරුම් ගන්නට පුළුවන්කම තිබේ. ඒක නෙවෙයි අවශ්‍ය වන්නේ. තමන්ටම තේරෙන්න ඕන, තමන්ටම අවබෝධ වෙන්න ඕන, තමන්ගේම හදවතට පෙනී යන්න ඕන. මේ තරම් දුකක් අපි අතීතේ විඳා දැනුත් අනාගතේ මේ ජීවිතේ විඳින්නට සිදු වෙනවා. මතු භවවලදී නැවත නැවත ඉපදී භවයෙන් භවයට යමින් මේ දුක් අපිට අනුභව කරන්නට සිදු වෙනවා. මේක තමයි දුක්ඛ සත්‍ය කියලා වැටහෙන්න ඕන. මේ ශාරීරියේ පවතින එකම ඒකාන්ත වශයෙන් දුකක් ඊට අමතරව මේක දිගටම හිටගෙන ඉන්නට බෑ. සිදෙනවා කැක්කුම් ඇති වෙනවා දිගටම ඉඳගෙන ඉන්නට බෑ. රත් වෙනවා විවිධ දුක් පීඩාගෙන දෙනවා. දිගටම නිදාගෙන ඉන්නටත් බෑ. දිගටම ඉඳගෙන ඉන්නටත් බෑ. විවිධාකාර දුක්ඛයට පමුණවනවා මේ ශරීර කෝඩුව තුළින්. ඒක නිසා විවිධාකාරයෙන් හිරියව මාරු කර කර එහාට මෙහාට අංගපසංග ආහාරව හරවා මේ දුක සමනය කරන්නටයි මේ ලෝක සත්‍ය පුරුදු කොහොම වෙලා සිටින්නේ. කන්නට ඊළඟට කඩගිනි දුක එනවා කෑවේ නැත්නම් විශාල දුකක් අද කාලා දැන් ඇති ඊයේ කෑවන්නේ අද කන්න ඕනේ නැහැ කියලා එහෙම ඉන්න පුළුවන් කමක් නැහැ පිපාස දුක් ඇති වෙනවා ඊයේ පුළුවන් තරම් වතුර බිව්වා අද වතුර බොන්නට ඕනේ නැහැ කියලා හිතුවොත් පිපාස දුක් වෙන්නට වෙනවා ඒ බඩගිනි පාපිපාසා දුක් පමණක් නෙවෙයි ඒ කෑම බීම ආදී හම්බ කරන්නට සොයා ගන්නට මිල මුදල් සපයා ගන්නට ගියාට පස්සේ රැකී රස්සා කිරීම දුක් ව්‍යාපාර කටයුතු කිරීම දුක් නැත්නම් ගොවිතැන් කිරීම ආදී දුක් මිදෙන්නට සිදු වෙනවා. මේ ශරීරයේ තියෙන තාක්කල් දුකේ කෙලවරක් නැහැ. මේ ශරීරයේ පවතින්නේ යම් තාක්කල්ද ඒ තාක්කල්ම දුක පවතිනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන කාතාවක් තමයි සබ්බේ සංඛාරා දුක්ඛාටි යදාපඤ්ඤාය පස්සතේ අත්ථ නිංගින්නතේ දුක්ඛේ සමංගෝ විසුද්ධියා කියන කාතාව. මේ සියලුම සංස්කාර දුකක් වශයෙන් යම් කිසි කෙනෙක් තේරුම් ගන්නවා නම් මේ දුක්ඛ සංස්කාර කෙරේ කලකිරීමක් ඇති වෙනවා. ඒ කලකිරීම නිවන් ලැබීමට හේතු වන මාර්ගයක් වෙනවා කියන එකයි අදහස. ඒ නිසා මේ ආගේ සිත තුළත් මේ දුක්ඛ සත්‍ය පිළිබඳ කලකම අවබෝධයක් ඇති වෙනවා නම් මේ දුක්ඛ සත්‍යම වූ සංස්කාර ධර්ම කෙරෙහි කලකිරීමක්, විරාගයක්, නොයල්මක් ඇති කර දීම සඳහායි අපි මේ කරුණ ඉදිරිපත් කරන්නේ. එතකොට මේ ආකාර දුක් ලබා දෙනකොට සත්‍ය සංඛාරා සියලුම සංස්කාර දුක් මේ හිතන්නේ තමා ඇලුම් කරන ආශා කරන ස්වාම පුරුෂයා භාර්යාව දරුවෝ අම්මා තාත්තා නේද හිත මිත්‍රයෝ මේ ඉෂ්ට අය ප්‍රිය අය මේ හිතනවා මේ අයගෙන් සැපද ලබා සැප ලබා දෙනවයි කියලා ඒකාන්ත වශයෙන්ම දුක් ලබා දෙන්නේ යතෝ ජාති සෝකෝ පිතෝ විඥාති භං ප්‍රියන් නිසා දුකක්මයි ඇතිවන්නේ ප්‍රියන් නිසා බයක්මයි ජනිතවන්නේ. මේ බුදුහාමුදුරුවෝ බොරු කියන කෙනෙක් නෙවෙයි. මේ අය ප්‍රිය කරන දෙයකට ප්‍රිය කරන කෙනෙකුට යම් කරදරයක් පීඩාවක් ආවොත් රෝග පීඩාවක් ආවොත් හදිසි අනතුරක් ආවොත් නැත්නම් කොට සතුරන්ගෙන් ආදී විපතක් කරදරයක් පැමිණියොත් කොයිතරම් මානසික දුකක් කායික දුකක් විඳින්නට සිදුවේද කියලා බලන්න. තමා ප්‍රිය කරන වස්තුන් නිසා සමාහයට තමාගේ ජීවිතේ උනත් පූජා කරන්නට සිදු වේවි. අපි අපේ උදාහරණය කරලා හොඳ සුඛෝපභෝගී ආහාරයක් තියෙනවා මේ කාර්යක සමාජ සැපපිරණේ ලබා දීමට තියෙන එකක් වුවත් ওই කාර්යක නිසාම සමාජ සමාජයේ අතපය කැදී යන සත්‍යයකට පත්වන්නට පුළුවන් සමාජ මරණය කියන දෙන්නට පුළුවන් සමාජයේ ජීවිතේටම අංග විකල තත්ත්වයට පත් වූ පුද්ගලයෙක් පාටපත් කරන්නට පුළුවන් මේ කාර්යක මේ විදිහට ලෝකේ යන්තා තමා ප්‍රිය කරන දේවල් තියෙනවා නම් ඒ සෑම දෙයක් තුළින්ම දුකක් ලබා දෙන්නට පුළුවන්. මේ ලෝකේ ඉන්න සෑම මිනිසෙකුගෙන්ම තමාට දුකක් ලබා දෙන්නට පුළුවන්. තමාගේම ආදර ස්වාමිපුරුෂයා භාර්යාව සමහර තමාගේම බඩකෙක් බවට මරණ හතරේ බවට පත්වන අවස්ථා තිබෙනවා. තමා ප්‍රිය කරන දූ දරුවෝ තමාගේ පුතා සමහරට තමාම මරණ තත්ත්වයට පත්වන වදකෙක් වන්නටත් පුළුවන්. පියා පුතාට වදකෙක් වන්නට පුළුවන් පුතා පියාට වදකෙක් වන්නටත් පුළුවන්. තමා ඇසුරු කරන මිහිත මිත්‍රාදීන් අද යාළු මිත්‍රයෝ වෙලා හිටියට යම් මාන්තර බයිරකාරයෙකුට හිතේපත් ගන්නට පුළුවන් අපට විවිධ කරදර පීඩා කරන පුද්ගලයෙකුට පත් ගන්නට පුළුවන් ඒක නිසා මේ ලෝකයේ සිට සියලුම මිනිස්යෝ තුලින් අපට දුකක් ලබා දෙන්නට පුළුවන් එතකොට අපේ ඇඟයි සිතයි දුක නම් මේ ලෝකේ හැම මිනිස්සෙම දුක්ඛ සමුදය සත්‍ය වෙනවා. දුක් ලබා දීමට හේතු වෙන කරුණක් වෙනවා. තිස්සංගත සත්‍යය ගැන කල්පනා කරන්න දැන්. මේ සෑම තිස්සංගත සත්‍යයකින් අපිට දුක් ලබා දෙන්නට පුළුවන්, දුක් ඇති වෙන්නට පුළුවන්. අප උදාහරණයක් මధుරෙක් ගැන සතෙක්ම උදා කුඩා සතේ සමාහයට ඩෙන්ගු වැනි මා අසනීපයක් ඇතිවලා මරණය පවා ඒ මధుරේකට අපිට මරණය පවා සිදු කර දෙන්නත් පුළුවන්. සත්වය වෙන සත්වය නැත්නම් ඕනෑම සතෙක් තුනේ සතෙක් සතෙක්මකින් අපට විවිධාකාර දුක් ලබා දෙන්නට පුළුවන් මේ මුළු සත්ත්ව ලෝකයේම හේසන් සත්ත්ව ලෝකයේම දැම්පෙන්නට ඕන අවබෝධ වන්නට ඕන දුක්ඛ සමුදය සත්‍යයක් Tamange ඇඟයි සිතයි දුක්ඛ සත්‍යය මොකද ඒ තුලින් දුකක් ඇති වෙනවා කියන්නේ. අමනුෂ්‍ය ගැන කල්පනා කරන්න දැන් යක්ෂයෝ භූතයෝ ප්‍රේතයෝ පිසාචයෝ කුම්භාණ්ඩයෝ වැනි විවිධ අමනුෂ්‍ය කොටස් තිබෙනවා. මේ යමනුෂ්‍ය පීඩා අත්දකින අය පීඩා විඳින අය දක්නවා කොයිතරම් කායික දුක් කොයිතරම් මානසික දුක් මේ යමනුෂ්‍යයන් නිසා Tamanට විඳින්නට සිදු වෙනවද කියන කරුණ. ඒක නිසා සියලුම අමනුෂ්‍යයන් නිසා අපට දුක් ලබා දෙන්නට පුළුවන්. දැන් දෙවියෝ ගැන කල්පනා කරන දේව කෝප වෙලා විවිධ ආකාර දුක් දෙකට අපිට පමුණවන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි සත්ත්ව ලෝකේ ඉන්න ඔය සත්ත්වය පමණයි ස්වාභාවික සම්පත් ගන්න. උලංග, වැස්ස, වතුර, අවුව, සීතල, උෂ්ණ මේ හැම එකකින්ම අපට දුක් ලබා දෙන්නට පුළුවන් ඒවා දුක්ඛ සමුදය සත්‍ය වෙන්න ඉඩ තියෙනවා. අපේ සංඛාරා දුක්ඛා බුදුහාමුදුරේමයි කියන්නේ සියලුම සංස්කාර දුක්. එතකොට Tamanda තේරෙන්න ඕනේ මුළු විශ්වයේ යන්තා සංස්කාර දෙනවා නම් මේ ඔක්කොම අපට දුක් ලබා දෙන්නට පුළුවන් කරුණක් කියනක. වෙන දෙයක් තියා සූවිලි මාත්‍රයක් පවා අපට දුක් ලබා දෙන්නට පුළුවන්. ඊටසළු විෂ බීජයක් අපේ මරණය පවාගෙන දෙන්නට පුළුවන්. මේසා කල්පනා ගන්න සියලුම සංස්කාර දුකක් කියන කාරණා. Tamange ඇඟත් සිතත් දැන් දුකක්. ඒතර සියලුම සංස්කාර නිසා දුකක් ලබා දෙන නිසා ඒවාම දුක්ඛ සමුදය සත්‍ය වෙනවා. දැන් මේ කියන කාරණාව හොඳින් කල්පනාවෙන් මම ප්‍රශ්න වශයෙන් අහනවා මේ අය හිතින්ම උත්තර තමාම දෙන්නට ඕනේ. තමන්ගේ හිතින් තමන්ම උත්තර දෙන්න. අපි හිතමු ඊටාම දුක්ඛිත වශයෙන් දුක් විඳ විඳා දුක් විඳ විඳා ඉන්න මිනිහෙක් මැරුණා. මේ මිනිහා මැරෙන්නේ ඉස්සෙල්ලා ඒ ශරීරය තුලින් පුදුම ආකාරයේ දුකක් අත්දැක දැක හිටියා. ඒ මිනිහට ඒ ශරීරය ඒ සිතේ පැවැත්ම ඒකාන්ත වශයෙන්ම දුකක්. මේක ඕනෑම කෙනෙකුට තේරෙන කරුණක්. දැන් මේ මිනිහා මරුණාට පස්සේ ඒ ශරීරයේ අණුව බලන කිසිම දුකක් මේ මලමිනියට තියෙනවා. කිසිම දුකක් මලමිනියට නැහැ. ඒ මිනිහා නැවත ඉපදුනේ නැත්නම් දුකේ කෙලවර එතන. වරද තියෙන්නේ එතනින් නවතින්නේ නැතුව නැවත උපදින එක. ඒ නැවත උපදින කතාව අපි පස්සෙට තබලා ඒ ජීවිතය අනුව කල්පනා කළොත් එහෙම ඒ මිනිස්යාට මරුණට පස්සේ කිසිම දුකක් ඒ ශරීරය තුලින් ඇති වෙන්නේ නැහැ. ඒ සිත තුලින් ඇතිවන්නේ. එහෙමනම් මේ තමන්ගේ ඇඟේ සිතේ පවත්නා දුක ඇති කර දුන්න හේතුව මොකක්ද? ඒකයි මම අහන ප්‍රශ්නේ. ඉතින්ම පිළිතුර දෙන්න. ඔයගොල්ලන්ගේ ඉතින්ම දකින්න. මේ ප්‍රාණය තිබෙන නිසා තමයි මේ දුක් ඔක්කොම අපිට විඳින්නට සිදු වෙලා තියෙන්නේ. පණ ටික තියෙන නිසා. පණ ටික නැත්නම් දුක් මොකක්වත් නැහැ. එතකොට ප්‍රාණය කියන එක දුක්ඛ සමුදය සත්‍යයි ඒක හේතුවක්. දුක් ඇති කර දෙන හේතුවක්. ඇයි මේ ප්‍රාණය පවතින්නේ? පණ ටිකයි මේ තියෙන්නේ. විවිධ හේතු තියෙනවා. හා සීතල උෂ්ණ දෙක සමගාණයට තියෙනවනේ උෂ්ණ වැඩි වුණත් වෙනවා සීතල වැඩි වුණත් වෙනවා. ඒ දෙක සමගාණයට තියෙන ශරීරයේ උර්ධන ප්‍රමාණය. කෑම බීම දවස් 7-8ක් එහෙම නැතුව නම් මැරෙනවා කෑම බීමක් තියෙන්න ඕන. අපි ගන්න ඔක්සිජන් වායුව නා ආස්වාස් ප්‍රස්වාස් කරනවානේ විනාඩි දෙකක් ඇතුළේ උෂ්ම ගන්න නැතුව ඉතිවත් මැරෙනවා. ඒක නිසා බාහිර වායුව දහස්වක් මේ ශරීරයේ පවතින්නට හේතු වෙනවා. මේ ශරීරයේ ඇතුලේ තියෙන ඉන්ද්‍රිය තියෙනවානේ. ඔය හදවත පෙනෙන ඉන්ද්‍රිය මේවා ජීවිතයේ පවත්වාගෙන යාමට සුදුසු මට්ටමින් ක්‍රියාත්මක වන්නට ඕන. ඒකත් හේතුවක් තමයි. මේ ඔක්කොම හේතු වලට වඩා ජීවිතයේ පවතින්නේ මේ ලෝකයේ ඉපදුණු කර්ම ශක්තිය තිබෙන නිසා. එතකොට මේ ජීවිතයේ කියන එක බණ ටික කියන එක කලින් හේතුවක් වශයෙන් දැක්කා අපි. මොකද මේ දුක ඇති කරන හේතුව. දැන් අපි බලනවා මේ ජීවිතෙන් දේ රූපේ නැත්නම් ජීවිතේ බණ ටික පවත්නේ කුමන හේතුවක් නිසාද කියනකොට Tamanට පේන්නට ඕන මේ මනුස්ස ලෝකයේ ඉපදුන කර්ම ශක්තිය නිසායි මේ ජීවිතේ පවතින්නේ කියලා. අර කලින් කියපු කරුණු ඒ ඒවා තරම් වැදගත් නෙවෙයි කර්ම ශක්තියේ ප්‍රබල කාරණාව. එතකොට කර්ම ශක්තිය කියන එක හේතුවක් වෙනවා මේ දුකේ හේතුව දුක්ඛ සමුදය. ප්‍රතිසන්දිජනක කර්මය නැවති පිටු. අර කලින් දැකපු ජීවිතෙන්දී රූපේ කියන හේතුව දැන් ඵලයක් බවට පත් වෙනවා මොකද ප්‍රතිසන්දිජනක කර්ම ශක්තිය තුළින් තමයි ඒක නිසා තමයි මේ ජීවිතේ පැවතගෙන පැවතගෙන යන්නේ. දැන් මේ අයගෙන් අහන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ප්‍රතිසන්දිය ගෙන දුන්න මවකසට ඉස්සල්ලාම පිළිසිඳගත් කන්න ශක්තිය ආවේ ඇයි? දැන් ඒක අපි හේතුවක් වශයෙන් දැක්කේ. ඇයි මේක ඇති වුනේ? අපි මේ දුක්ඛ සමුදය සත්‍ය හොයලා යන ගමන. කලින් දුක්ඛ සත්‍ය තේරුම් ගත්තා දුක්ඛ සමුදය සත්‍ය පොතින් නෙවෙයි හදවතින් දකින්නට. පොතින් නෙවෙයි හදවතින් අවබෝධ කරන්නට කරුණාව උත්සාහයක් මේ. පොතේ කියන දුක්ඛ සමුදය සත්‍ය මේකයි කියලා එකපාරට කියලා මට යන්නට පුළුවන්. ඒකෙන් බලක් නැහැ ප්‍රයෝජනයක් නැහැ. එතකොට දැන් මා උපසට ඉස්සලා පිළිසන ගත්තේ කුමක් නිසාද ප්‍රතිසන්දි විඥානය කියන ඒ සංස්කාර ධර්මයේ මා උපසට දර පහළ වුණේ අංකෂාවක් නිසා නෙවෙයි. ඒක විපාකයක් විපාක සිතක් මේ විපාක සිත ඇති කර දීමට අපි මිනිස්යන්ව කල්පනා කරනවා නම් ඊ ආත්මේ මැරෙනකොට කුසල කර්මයක් සිහිපත් වුණා. ඒ කුසල කර්මයේ නිසා තමයි මේ මනුස්ස ලෝකයේ අම්මා කෙනෙකුගේ මව කුස තුළ පිළිසිඳගත්තේ. දැන් පිළිසිඳගත්තු දවසේ ඉඳලා හිතක දුක් ප්‍රමාණය දැන් දන්නවනේ. දුක්ඛ සත්‍ය ගැන කතා කරනකොට. ඉදිරියට විඳින්න තියෙන දුක ගැන දන්නවනේ. මේ තරම් දුකක් ලබා දුන හේතුව මොකක්ද එතකොට? අර කුසල කර්ම ශක්තිය මරණ මොහොතේ සිහිපත් වුණා. ඇයි මේ මරණ මොහොතේ කුසල කර්ම ශක්තිය හේතුනේ? දැන් මේක හේතුවක්. හේතුව අන්තිශයක් නෙවෙයි. මේක මේ කුසල මේ මරණට පස්සේ නැවත උපදින එක දුකක් ච ඒ තුලින්ම දුක් ලබා දෙන නිසා ඒකම දුක්ඛ සමුදය සත්‍යයේ මේ තරම් විශාල දුකක් අත්දකින්නට සිදු වෙනවාය මේ තරම් විශාල දුකක් ලබා දෙනවාය කටින කරුණ නොදන්නා මෝඩකම එදා තිබුණා දුක්ඛේ අඥානං දුක්ඛ සම්දේ අඥානං දුක දන්නේ නැති කොංකම තිබුණා දුක්ඛ සම්දේ දන්නේ නැති මෝඩකම තිබුණා හිතේ එදා මේ ඇඟයි සිතයි Tamanට ඕන විදිහට පවත්වන්නට පුළුවන් ධර්මයක් හෝ Tamanගේ ධර්මයක් නෙවෙයි අවිද්‍යාවෙන් පරිත වෙලා තණ්හාවෙන් මුලා වෙලා ප්‍රඥාව නැති අන්ධ බාල පුත්තජන සත්‍යයට මේ ඇඟයි සිතයි අරගෙන මමය මමය මගේ ආත්මය කියලා ගන්නවා. ඒ ගන්නට පුළුවන්. එසේ වුණත් ප්‍රඥාව තියෙන කෙනෙකුට මේ ඇඟයි සිතයි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියන අවබෝධ වෙනවා. මේක අවබෝධ නොවුණු මෝඩකමේ දාසිත තුළ තිබුණා. මේ ලෝකයේ තියෙන දේවල් අල්ලාගෙන සිටින් උපාදාන කරන තණ්හාවෙන් පරිත වීම නිසා දුකක්මයි ලබා දෙන්නේ කියන කරුණ නොදන්නා මෝඩකමත් ඒ අවිද්‍යාවත් එදා තිබුණා. මේ මේ එකෙන් මම ඇහුවා මරණකට පස්සේ කෙනෙකුගේ දුකක් නැහැ එහෙමනම් මේ ඇඟයි සිතයි පවත්වාගෙන යන දුකේ හේතුව මොකක්ද කියලා එතකොට ප්‍රාණයේ පැවතීමේ කියලා කියනවා. මේ ප්‍රාණයට මේ මෙහාය ඔක්කොම ආසයි. මැරෙන්න කැමති නෑ ජීවත් වෙන්න ආසයි. භවයේ රැඳී සිටින්න ආසයි. ඇයි මේක දුක් ලබා දෙන හේතුවක් මේක දුකක් කියලා දන්නේ නැති මෝඩකම. දීපෙනසා කල් භවයේ රැඳින්න ආස කරනවා ජීවිතේ ආස කරනවා ජීවිතේ පවත්වාගෙන යන්න ආස කරනවා ඔන්න ඔය අවිද්‍යාවත් එදා තිබුණා මැරෙන මොහොතේදී මම මේ කියන්නේ මත්සංච ලද්දා අපුණම් භවාය කියන පදයයි නැවත නැවත නූපදින මාර්ගය ගැනයි මේ අපි කතා කරන්නේ කියපු ගාථාවයි එතකොට මේ විදිහට එදා නොදක්කම තිබුණ නිසා මරණ මොහොතේ මේක හොඳයි නැවත උපදින්නට ඕනේ මේක මහා සැපක් නැවත උපදින එක තමයි හොඳ කියලා හිතාන හිටියා වැදගත්ම කාරණාව ඊට වඩා ඉතා වැදගත්ම කාරණාව මේ ඇඟයි සිතයි නැත්තටම නැති වෙලා යන එක තමයි දුකේ කෙලවර ඒක හරියටම ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින්නට නොහැකි මෝඩකම එදා සිත තුළ තිබුණා මෙන්න මේ අවිද්‍යාව නිසා සිත තුළ තිබුණ නිසා කර්මය මරණ මොහොතේ සිහිපත් වුණා. ඒ කර්මය නිසා තමයි මෞකසට ආවි. මෞකසට ආපු නිසා තමයි මේ ඔක්කොම දුක් විඳින්නේ. ඔය කියන කරුණ ටික තියෙනවා නම් නැවත නැවත මෙරිවි නැවත නැවත ඉපදේවි. පුනක් පුනං ජායති පුනක් පුනං මියති. නැවත නැවත උපදිනවා නැවත නැවත මැරෙනවා නැවත නැවත දුක්ම අනුභව කරන්නට සිදු වේවි. ඒක තේරුම් ගන්න. එතකොට මේ මෝඩකම මොකක් නිසාද තිබුණේ? එතකොට දැන් අපි දැන් කර්ම මරණ මොහොතේ කර්ම මේ දුක්ඛ සමුදය සත්‍යය මම මේ කියන්නේ මේ අද ප්‍රායෝගික වශයෙන් ධර්මද්‍රට අවබෝධ කරගන්න පුළුවන් වන ආකාරය. නොදත්තම මෝඩකම කුමක් නිසාද ඇතිුනේ මේ ඇඟයි සිතයි මම කියලා හිතාගෙන හිටපු නිසා අස්මිමානය කියලා එකට කියන්නේ මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම මේ සෑම කෙනෙකුගේ සිත තුළ මේක තියෙනවා රහත් නොවූ හැම කෙනෙකුම තියෙන දෙයක් මම මේ කතා කරන්නේ ඕක නිසා තමයි අවිද්‍යාව ඇති වෙන්නේ ඒ එහෙමනම් අස්මිමානය ඇති වෙන්නේ ඒ මම කියලා කෙනෙක් ඉන්නවා මම නොදන්නකම නිසා අවිද්‍යාව නිසා අස්මිමානය අස්මිමානය නිසා අවිද්‍යාව. ධර්මයේ දන්නා අයට මා මේ කීවේ මොන කාරණාවද කියන අවබෝධය දැන් ඇති වෙන්නට ඕන බුදු වදන වලින් කියනවනම් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන. ඕකයි අපි මේ ප්‍රකාශ කළේ. මේ ඇයි තේරෙන විදිහට. එතකොට අන්න එතනයි දුක ඇති කරන හේතුව දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ ඒකයි. ඔය தත්ය මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීම සහ අවිද්‍යාව තිබෙන තාක්කල් සංසාරේ රැඳී සිටීමට ආශා කරනවා ජීවත් වෙන්න ආශා කරනවා මම මගේ කියලා ගන්නවා. පාළේ ළඟට පුළුවන් තරම් දේවල් ලෝක කරන කර්ම සංස්කාර රැස් කරගන්නවා. ඉතින් මොකද වෙන්නේ? උනක් උනන් ජායති. ආපහු නැවත නැවත උපදින්නට වෙනවා. උපදින්නේ මනුස්ස ලෝකෙ නෙවෙයිම කියලා මම කියවන්නේ. පිරිසන් ලෝකෙටත් යන්න පුළුවන්, പ്രേත ලෝකෙටත් යන්න පුළුවන්, අපායටත් යන්න පුළුවන්. අපායේ තියෙන දුක ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මම මේ දුක මගේම ඥාණයෙන් දැකලා සාමා සාමේව දිත්තං සාමේව එහෙම දක්වනවා මම විසින්ම දැක්කය කියලා මේ දුක විස්තර කරන්නට මට වචනවත් නෑ උපමාවක්වත් නෑ මානෙනි මේ තරම්ම දුකක් අපායි මෙවැනි දුක් ලබා දෙන හේතුව තමයි අපි ඔය ප්‍රකාශ කරේ දැන් මෙයාට තේරෙනවා මරණය කියන එක මහා දුකක්ද ජාතිය කියන එක මහා දුකක් නැවත නැවත ඉපදෙන එක දුකක් මේ ඉපදීම නිසාම සංසාරික දුක් නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් අනුභව කරන්නට සිදු වෙනවා කියන කරුණ මේ ඇයට තේරෙනවා. මෙන්න මේ තේරුම් ගැනීමට තමයි අපි කියන්නේ මාර්ග සත්‍යය කියලා. දුක නැති කිරීමේ මාර්ගය. මේ දුක නැති කිරීමේ මාර්ගයේ ගමන් කිරීමෙන් තමයි දුක්ඛ නිරෝධ සත්‍යයවත් නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ. යම් කිසි කෙනෙක්ගේ සිත තුළ සමාධිය දිනුනනම් ප්‍රඥාව දිනුනනම් මෙතන ඉන්නවා නම් එවැනි කෙනෙක් දැන් කල්පනා කරලා බලන්න මේ සංස්කාර ලෝකයේ මේ කාන්ත වශයෙන් දුකක් කියලා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා අවබෝධය මං කලින් ඇති වෙන ආකාරයෙන් කරුණු කීපයක් කියවා. ඒ අවබෝධය ඇති වුණා මේ ඔක්කොම දුක් Tamange ඇඟයි සිතයි සහිත ඔක්කොම දුක් මේ ඔක්කොම දුක් ලබා දෙන දේවල් දුක්ඛ සමුදය මේක තමන්ගේ ඇඟයි සිතයි තියෙන තාක්කල් දුක තියෙනවා. ඒක නිසා මේක දුක් ලබා දෙන දෙයක් වෙනවා. මේ දුක්කම මං සම්පූර්ණයෙන් අත්හරිනවා, අත්හරිනවා, අත්හරිනවා කියලා සිතින්ම අත්හරින්න බලන්න. මෙම සිතින්ම හරියට ප්‍රඥාවෙන් සමාධියෙන් අතහැරියත් එහෙම සිත නිස්සල වෙනවා. ඒක හේතුව මොකද? සිත පවතින්නේ විවිධ අරමුණු වල ඉල්ලි ඉල්ලි නොඑක් ආකාර දේවල් ගැන හිත හිත අරමුණු වල සියදී පවතින. දැන් මේ එල්ලෙන අරමුණු ඔක්කොම අපි කපා දැම්මු. සිතට යන්නට තැනක් නැහැ, එන්නට තැනක් නැහැ. සිත නිස්සද විය යුතුමයි. ඒකයි හිතේ ස්වභාවය. මිනිසා සිත නිස්සද වෙනවා. හරියට මේක තමයි දුක්ඛ සත්‍ය මේ තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා හරියට අවබෝධයෙන් මේ දෙකම අතහරිනවා කියලා අත්හැරියොත් ওই විදිහට සිත නිසල භාවයට පත් ගන්න. මේවා හදවතින් අවබෝධය ලාභලේ යුතු දේවල්. නිකන් සිතින් මේක අතහරිනවා අතහරිනවා කියලා හිතුවට කවදාවත් උම් වෙන්නේ හරි අවබෝධයක් තියෙන්නට ඕනේ. මා කලින්ම කියවා ජාති දුක කියන එක Tamanටම අවබෝධයෙන් පොත්වල කියපු ධර්ම නෙවෙයි. ජරා දුක කියන ව්‍යාධි දුක කියන Tamanටම අවබෝධයෙන් මේකම දුක්ඛ සත්‍ය කියලා තමාම අවබෝධ කරගත යුතුයි කියන කරුණ. ඉහිම අවබෝධ වෙච්ච කෙනෙකුට පමණයි ඒ කියපු සිතේ නිසල භාවය ඇතිවන්නේ. දැන් නැවතත් ඔක්කොම දේවල් සිතින් අදහරින්න. මේ සියල්ලම මේ දුක්ඛ සත්‍ය මෙන්න මේකයි. සමුදය සත්‍ය මේකයි. මේ සියල්ලම මම අතහරිනවා කියලා අතහරින්න. යම් කිසි කෙනෙකුගේ සිත තුළ සිත නිසල භාවයටපත් වෙලා සම්පූර්ණ නිසල සිතක් තියෙනවා නම් මේක තමයි මම මේක තමයි මගේ ආත්මය කියලා ගන්නට ඉතුරු වෙලා තියෙන අන්තිම ධර්මය. මේකත් නැති වෙලා ගියොත් එහෙම අනිත්‍ය යනවා ඒකාන්ත වශයෙන්ම ඔබ සංස්කාර ධර්මයක්. නිත්‍ය දෙයක් නෙවෙයි අනිත්‍ය ධර්මයක්. ඕක නිරුද්ධ වෙලා නිවිලා යන ධර්මයක් නැති වී යන ධර්මයක්. ඕක දැන් මම මගේ කියලා ගත්තා නම් ඕක නැති වෙලා නිවිලා ගියාට පස්සේ මොකද්ද ඉතිරවන්නේ? මම කියලා ගන්නට මගේ කියලා ගන්නට සිත සම්පූර්ණයෙන් කිස්සලා යන ශූන්‍යතාවයකටපත් වෙනවා එහෙම වුණොත් මේ ශූන්‍යතාව සංස්කාර ධර්මයක් මේකත් අනිත්‍ය වූ ධර්මයක් අනාත්ම වූ ධර්මයක් මම නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මේකත් අත හරිනවා කියලා තැහැරියන් පස්සේ සිත නිවනටපත් වෙනවා හරියට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ තුලින් අවබෝධය තුළින් ඒ සිත නිවනට පත්වන එකට කියන්නේ නිරෝධ සත්‍ය කියලා මේ ඔක්කොම නිරුද්ධ වෙලා යන කතියට. පහනක් නිවනසේ නිරුද්ධ වෙන ඔක්කොම සංස්කාර දන්න. අන්න ඒකට කියනවා නිරෝධ සත්‍ය කියලා. එතකොට අපි මේ මේ ඇයිට ප්‍රකාශ කළේ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ධාතාව පාදක කළා චතුරාර්ය සත්‍ය ධර්මය මතු කරගත හැකි ආකාරයක්. දැන් මම අහන ප්‍රශ්න වලට කිසිම පිළිතුරු දෙන්නේ මේ දුක්ඛ සත්‍යය කොහෙද තියෙන්නේ? මේ දුක කොහෙද තියෙන්නේ? අහසේ මහා ඝන පර්වතවල මහා මෝදේ කඳුවල අබ්බේ සංඛාරා දුක්ඛා කියලා මං කලින් කියවා සියලුම සංස්කාර දුකක් කියලා. අම්මා තාත්තා පවා දුකක් වෙන්න පුළුවන් දරුවෙක් පවා දුකක් වෙන්න පුළුවන් තිරිසන් සත්‍යය අමනුෂ්‍යය මිනිස්සු ඕන කෙනෙක් දුකක් වෙන්න පුළුවන් දුක්ඛ සමුදය ඔක්කොම දුකක් කියලා රබ්බේ සංඛාර දුක්ඛ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා මමත් ඒක කීවා දැන් අහන ප්‍රශ්නේ මේ දුක කොහෙද තියෙන්නේ තමන්ගේ ඇඟ සහ සිත තුළ ඇඟේ සහ සිතේ පැවැත්ම තියෙන නිසායි දුක්ඛ සත්‍යයක් ක්‍රියාත්මක වන්නේ මේ බාහිර සංස්කාර කිසිවක් දුකක් වන්නට බෑ දුක්ඛ සමුදය සත්‍යයක් වන්නට බෑ අපේ ඇඟයි සිතයි නැත්තම් මහා මොහොත ගැලුවත් අපට දුකක් නැහැ ඇඟයි සිතයි නැත්තම් මේ ලෝකේම කවදාවත් වහින්නට ඕකෙන් පාලා ගිනිගත්තත් අපට දුකක් නැහැ නැත්තම් මහා ඒ වර්ෂාවක් වගේ බෝම්බ වර්ෂාවක් වැටුණත් අපට ප්‍රශ්නයක් නැහැ මේ ඇඟයි සිතයි නැත්තම් ඔක්කම දුක්ඛ සත්‍ය කියන්නේ එහෙනම් මේ ඇඟේ සහ සිතේ පැවැත්ම කියන කාරණාව දැන් තේරුම් ගන්න. දැන් අහන කාරණාවට පිළිතුරේ උත්තරේ ප්‍රශ්නෙට පිළිතුර දෙන්න හිතෙන්න. දුක්ඛ සමුදය සත්‍ය කොහෙද තියෙන්නේ? දුක්ඛ ඇති කරන හේතුව අපි කියුවා දුක ඇති කරන හේතු වශයෙන් කර්ම සංස්කාර කියුවා කර්ම කියන්නේ සංවිධානක විය කර්මය කියුවා ඒක නිසා කුසල කර්ම කුසල කුසල කර්ම කියුවා සංනාව කියුවා නැත්නම් භවයට දීදි දීමේ ආසාව කිව්වා සිතින් අල්ලා ගන්න එක කිව්වා මම මගේ කියලා හිතන එක කිව්වා අවිද්‍යාව කිව්වා මේවා කොහෙද තියෙන්නේ තමන් යන පංචස්කන්ධ ලෝකයේ තුල සිත තුල නාම ධර්මයක් වශයෙන් ක්‍රියාත්මක කරන දේවල් දුක්ඛ සමුදය සත්‍ය කොහෙද එහෙමනම් තියෙන්නේ තමන් ළඟමයි බාහිර සංස්කාර ලෝකයෙන් අපි දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් ඉස්සලා දැක්කා දැන් ඒක තමාගේ හදවතට ගන්නවා මේ දුක්ඛ සමුදය සත්‍ය කියන්නේ තමන්ගේ ඇඟයි සිතමයි කියලා මාර්ග සත්‍යය දුක නැති කිරීමේ මාර්ගය මේ වාණිජ්‍යය මේවා දුක්ඛය මේ අනාත්මය නැත්නම් මේක දුක්ඛ සත්‍ය මේක සමුදය සත්‍ය ආදී වශයෙන් දකින්නේ සම්මාදිට්ඨිය ආර්යසංග මාර්ගයේ පළවෙනි අංගය මේ සම්මාදිට්ඨිය ගැන බමනයි අපි කතා කළේ මේ සම්මාදිට්ඨිය කොහෙද පවතින්නේ ඔය බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි තමන්ගේ ඇඟයි සිතයි තුළ එතකොට මාර්ග සත්‍ය කොහෙද තියෙන්නේ මාර්ග සත්‍ය කියන්නේ කුමක්ද? තමන්ගේ ඇඟේ සාසිතේ පවත්නා වූ නාම ධර්ම ටිකක් හරන් කිසිවක් නෙවෙයි. දැන් අපි අවසාන වශයෙන් ගෙවුවා මේ නාම රූප ධර්ම ඔක්කොම නැත්තටම නැතිලා යන තත්ත්වයක් නිරෝධ සත්‍යය. මොකක්වත් නැහැ සම්පූර්ණයෙන් නිරෝධ වෙලා සාන්තයි ප්‍රණීතයි නිවිලා සනසිලා ඉතියුම් දැනීමක් පවතින සංස්කාර ඔක්කොම අනිත් සංස්කාර නැති. සංස්කාර විරේත විසංඛාරගත තත්ත්වයක්. මේ නිරෝධ සත්‍යය කොහෙද विद्यमान වන්නේ? තමන්ගේ සිත තුළ. මේ නිසාම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අඩි පහක් හයක් විතර උස බඹයක් පමණ උස තියෙන මේ ශරීරය තුලම මහණෙනි මම දුක්ඛ සත්‍යයක් පනවනවාය දුක්ඛ සමුදය සත්‍යයක් පනවනවාය දුක්ඛ නිරෝධ සත්‍යයක් පනවනවාය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයක් පනවනවාය මෙන්න මේක තේරුම් ගන්න. අපි මේ චතුරාර්ය සත්‍ය රට වටේට ලෝකේ වටේට ගිහිල්ලා විමුක්ති සංස්කාර ලෝකේ පුරාම ඇවිදලා අන්තිමට ආවේ Tamangeම පංචස්කන්ධ ලෝකේට. මේ පංචස්කන්ධ ලෝකේ Nirodhe දැකීමෙන් තමයි නිවන දපන්නට පුළුවන් වන්නේ. ඒ සඳහා අවශ්‍ය සම්මා දිට්ඨියේ එක කොටසක් පමණයි අපාදමේ ඉතිපත් කලේ. ඒ නිවන අවබෝධ කරන්නට මේ අය පුනක් පුනක් ජායති පුනක් පුනක් නියති පුනක් පුනක් සීවිතිකං හරಂತಿ මක්ඛං ච ලත්තා අපුනක් භවාය නැවත නැවත නූපදින මාර්ගය බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා ඒක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විස්තර කිරීමට දැන් අවකාශ කාලය අවකාශ දෙන්නේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම පූර්ණේ කරන්න ඕන. එසේ පූර්ණේ කිරීමෙන් තමයි අද මම මේ කියන ධර්මයට අනුව කටයුතු කරන මේ ජීවිතේදී මා මේ කිව්වේ මොකක්ද මේකේ දුක්ඛ නිරෝධය කියන්නේ මොකක්ද කියලා සාස්ත්‍රාස් කරන්නට තමාට නොහැකි වුණත් කවදා හරි කවදා භවයකදී හරි කවර කවර බුද්ධ ශාසනයකදී හෝ නිවන් ලබන්නට පුළුවන් වන්නේ ওই ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම දියුණු කිරීමෙන් පමණයි. අන් කිසිම ආකාරයකින් ඒක කරන්නට බෑ. එම නිසා මේ අය අදිෂ්ඨානයක් කරගන්න මම ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම ටික ටික ටික හරි පුළුවන් පුළුවන් හැටියට හරි අත් පටන් දියුණු කරනවා මම මේ දුක නැති කිරීමේ මාර්ගයේ ගමන් කරනවා බුදුවරු පසේ බුදුරු මහරහතන් වහන්සේලා ගමන් ගත්තේ උතුම් මාර්ගයේ මම ගමමත් ගමන් කරනවා ඒ තුලින් තමයි මට කවදා හරි කවදා හරි සතර දුක කෙලවර කරන්නට පුළුවන් වන්නේ කියන ඒ අවබෝධයෙන් යුතුව අත් පටන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ දිනු ගන්නට ඕන. වචනයක් දෙකක් විනාඩි කිහිපයක් පමණ ඒ ගැන කතා කරන්න. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සතිය සම්මා සමාධි මේක තමයි මග්ගංජ ලද්දා පුනබ්බවාය කියන්නේ නැවත නැවත නූපදින මාර්ගය කියන එක. මේක තමයි වැඩිමෙන් නිවන් ලබා මේ සංසාර දුක නැති කරන්න පුළුවන් වන්නේ. ඒ නැවත නැවත නූපදින ආකාරය මම විස්තර කරන්න මේ ඇයිද ගියේ නෑ වැඩක් නැති නිසා. එතකොට මේ අයගෙන් සම්මා සංකප්ප යහපත් සංකල්පනා ජීවිතේ දෙකතු කරගන්න. මොනවද යහපත් සංකල්පනාගේ හැම වෙලාවෙම කාම සංකල්පනාවලම අර පැණි හැලිය හැපුච්චි පැටිච්චි අම්බලයා වගේ ඉන්නේ නැතුව පොළො ටිකක් හරි කල්පනා කරන්නේ මේ සංසාර දුකින් මිදෙන්නට ඕන නැවත නැවත ඉපදෙන එක මහා දුක. ඒ දුකෙන් මිදීමට මම කටයුතු කරන්න ඕන මමත් මොකක් හරි දෙයක් භාවනාවක් වෙන දෙයක් කරන්නට ඕන. එහෙම නැතුව කවදාවත් මේ දුකින් ගැලවෙන්නට බෑ. මං තිරිසන් ලෝකෙට වැටුණොත් කවුද මට පිහිටවන්නේ? പ്രേත ලෝකෙට ගියොත් කවුද මට පිහිටවන්නේ? අපායට වැටුණොත් කොහොමද පිහිටවන්නේ? මේ මනුෂ්‍ය ජීවිතයේ ඉතර දෙයක් නෙවෙයි මේකෙන් ඕනෑම ප්‍රයෝජනෙ ගන්නට ඕන. ඒක නිසා සංසාර දුකෙන් මිදෙන්නට නිවන් අවබෝධ කරගන්නට පුළුවන් පුළුවන් හැටියට ටික ටික හරි මම උත්සාහ ගන්නට ඕනේ කියන නික්කම්ම සංකල්පය ඇති කරගන්න. ඒක ඇති වුණේ නැත්තම් මොකක්වත් කරන්නේ නැහැ. ඒක අත්‍යවශ්‍යයි. තරහ සිටිවිලි අව්‍යාපාද සංකල්පනා කියන්නේ තරහ සිටිවිලට වෙන විරුද්ධ එක. තරහ සිටිවිලි එනකොට තරහ සිත තරහ සිත තරහ සිත කියලා ඉතින් ජීවිතේදී තරහ සිත මැඩ ගන්න පුළුවන් තරම් දුර ටිකක් හරි මෛත්‍රී සිත් ඇති කර ගන්න. කරුණාසිතක් සත්‍යයන් දුක් දුක්ඛ සත්‍යයන් පීඩා කරදර කරන්න දැනනදෝ පිහිටවන්නට බලන කරුණාසිතක්. මේකට තමයි සම්මා සංකප්ප කියන්නේ. නෙක්ඛම් සංකප්ප, ව්‍යාපාද සංකල්ප, විංශා සංකල්ප. මට අනුස්සාර කරගන්න බොරු කේලම් පාඩස වචන සම්පප්‍රලාප වලින් ඈත්ලා සම්මා වාචාව රකින්න. මේවා ජීවිතේ දෙකට උව. සම්මා කම්මන්ත කයින් කරන වැඩදි තියෙනවානේ. කාමයේ ගුණවා කාමයේ වර්ධව ඇසෙනවා හොරකම් කරනවා සතුන් මරනවා වගේ දේවල් මේවා මින් ඈත්ෙන්න සම්මා සම්මන්ත කියන්නේ ඒක සම්මා ආජීව යහපත් ආකාරයෙන් දීපැත්මක් ගෙනියන්නේ නිවැරදි ආකාරයෙන් අසාධාරණ නොවන විදිහට ඔය ටික ජීවිතේ එකතු කරගෙන දිනු කරගන්න සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය කියන අංග තුන සහ සම්මා වායාම සම්මා සතිය දිනු ගන්න මේ ටික හොඳට මතක තියාගන්න. විනාඩි 15ක් කල්පනා කරන්න ගෙදෙති මම මේ විනාඩි 15 දී කරන වැඩ ඔක්කොම සිහියෙන් කරනවා. හැම වෙලාවෙම ඔලෝ පේනවා පේනවා පේනවා මොන හොදනවා හොදනවා හොදනවා අතු ගන්නවා අතු ගන්නවා අතු ගන්නවා ආදි වශයෙන් කරන වැඩ විනාඩි 15ක් ඔය 15 15 15කට ටික ටික ටික ටික ඒක ආදි වැඩි කර ගන්න බලන්න සම්මා සතිය දිනු කරගෙන ඉන්න සමහර සම්මා වායාම කරන මේ තමන්ගේ ඇති අකුසල කර්ම තියෙනවා තමන් කරන ඒවෙන් පුළුවන් තරම් වලකින්නට මේ දක්වා ඇතිවෙච්ච අකුසල කර්ම නූපදාගෙන ඉඳලා උත්සාහගත යුතු වෙනවා ඒ වගේම පුළුවන් තරම් කුසල කර්ම නූපං කුසල කර්ම දිනු ගන්නට උන්න උත්සාහ ගන්නට ඕන මේ දෙක අමතර සම්මා සමාධියයි සම්මා දිට්ඨිය ඇතිවීම සඳහා භාවනාවක් කරන්නට ඕනේ එසේ කිරීමෙන් තමයි කවදා හරි නිවන් අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ එසේම වාසනාව ශක්තිය හැකි උදා වේවා කියලා අපි ආශිර්වාදනය කරලා අපි මේ දේශනාව මෙතනින් නිම කරන්නේ. දැන් ඇසිය යුතු දෙයක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් අසන්න. නොතේරුම් දෙයක් තියෙනවා නම් අසන්න අපි කියන්නේ. නොතේරෙන දෙයක් කියේ නෑ මේ පුංචි ළමයින්ට කියන විලාසයෙන් අපි මේ සරලම විදිහට කියන්නේ. ඊට වැඩිය සරල කරන්න මම හිතන්නේ මට පුළුවන් මේකේ. ওই අන්තිම සරල කරලා තමයි කතා කරන්නේ. වෙනදා ධර්ම දේශනා අහපු අය දන්නේ නැති මේ මොන බණක්ද මේ ආමතුල කිව්වේ කියලා. එතකොට ආන්ට ප්‍රශ්න තියෙනවා. හ්ම්? කාටවත් නැහැ. එහෙනම් අපි මේ දේශනාව දෙවියන්ට දෙන්න දීලා මේ ඥාතියින්ට දෙන්න දීලා අවසන් කරමු නේද? හොඳයි එහෙමනම් කල්පනා කරගන්න. මේ මේ දක්වා පන්සිල්පත් පහ ආරක්ෂා කළා කියලා මම හිතනවා සීලය ආරක්ෂා කිරීමේ කුසලය සිදුවුණා. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඇත්ත කියලා මම හිතනවා විවිධ කල්පනා විවිධ පැතිවල සිට දුවවන්නේ නැතුව ඒක නිසා භාවනාමය කුසලයක් ඒ අවස්ථාවේදී ධර්මක් හෝ ඇති වෙනවා. ධර්මයේ ශ්‍රවණය කිරීමේ කුසලයක් ඇති වෙනවා. මේ ආකාරයෙන් රැස් කරගත් කුසල කර්ම සිදුවීමට හේතු වුණේ සංඝා ජයවර්ධන මේ පියසිරි මාම්නාගේ නෝනාගේ මාස තුනේ කලුරිය කරලා මාස දෙකකට පස්සේ ඒකේ ඒ වෙනුවෙන් කරපු ධම්මදේශනා ඇසීම නිසා. මේ විදිහට අපේ සින්දස් කරගත්තා වූ කුසල කර්ම ඊට අමතරව මේ මාත්‍යා කල්පන්න හැම මාසෙකම දානය ගැන අපිට පූජා කරන ඒ දාන දීමේ කුසල කම්මාදී සියලු කුසල අපේ නම් මේ පරිලෝකයේ චන්දාජාවදන මහත්මියට අනුමෝදන් කරන අනුමෝදන් කරන අනුමෝදන් කරන මේ පින් ඒකාන්ත වශයෙන්ම මේ අද කරපු වෙනුත් ඒ වගේම දන් දීපු ගුණත් ඔක්කොම අනුමෝදන් වේවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවා එසේ අනුමෝදන් වීමෙන් යම් මේකින් ඇයි දුකකටපත් වී නැත්නම් දුකින් අත් මිදීමට මේ කුසල සත්‍ය හේතු උපනිශ්‍රේ වේවා එලෙසින්ම ඇය සුපතය මේ අසත සම්පත් විනේ සත්‍යයේ සිටිනා ඒ සත සම්පත්තාව තවත් දියුණුවෙන් දියුණුවට පත් කර ගැනීමට වැඩි දියුණුව කර ගැනීමට මේ කුසල සත්‍යයට හේතු වේවා වාසනාව වේවා ඇයටත් අපට සේම නිවනින් සැනසීමට මේ කුසල හේතු වාසනාව වේවා කියලා සාදුකාර කියලා පින් දෙන්න දැන් මේ දාතාව කියන සම්ප්‍රදායික වශයෙන් ඉදම් විනාදී නම් හොතු කියන දාතාව ඉදම් බෝ කියන්නේ ඉදම් බෝ ඥාති නම් හොතු සුඛිතා ඥාති ඉදම් බෝ ඥාති නම් හොතු සුඛිතා ඥාති එය පින් ගන්න තැනට හිටියනම් පින් ගැනීමට පුළුවන් තත්වයක ඉඳලා සාදු සාදු කියලා මේ පින් අනුමෝදනම් වුණා නම් ඒකාන්ත වශයෙන්ම ඇතේ පින ලැබෙනවා ඇතේ කියන ආපදස් දෙනවා ඇති. ඉතින් භෝඥාදීනම් හොතු කිව්වේ අපගේ ඥාතීන් කියන එකයි. ඉතින් මේ කිව්වොත් මගේ ඔක්කොටම අපි මේ මෑණියන්ට පින් දීම සඳහායි ඉතින් භෝ කියන වාදේ කිව්වේ. ඒක මතක තියාගන්න. ඉතින් භෝ කියන්නේ අපගේ, ඉතින් මේ කියන්නේ මගේ. එතකොට මේ කරපු කුසල් සීලොම දෙවියන්ට අනුමෝදන් කිරීම සඳහා ආකාසත්හරි කියන පාඩේ කියන ආකාසත්හරි බුම්මණ්ඨා දේවානාලා මෛතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා ජනනක්කං සාසුන්න ආකාසත්හරි බුම්මණ්ඨා දේවානාලා මෛතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා සංගත දේශනං ආකාසත්හරි බුම්මණ්ඨා දේවානාලා මෛතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා ජනනක්කං සුන්තා ප්‍රාර්ථනේ කන්නිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්චතු මේ කළ සියලුම කුසල සත්‍යයෙන් මේ සෑම දිනාටම මෙලොව යහපත සැලසේවා පරලොව යහපත සත්‍යය වේවා ප්‍රාර්ථනීය පරිදි නිවන සැලසීම නම් මේ කුසල හේතු උපනිශ්‍රේ වේවා අභිවාදන සීලස නිත්තං වත්තා පචායනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති හිමිනා සමිඤ්ඤතෝ